ඔක්කොම පින් ස්වාමීන් වහන්සේ ඒ අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා. මීට කලින් මිසිස් ජයලක්ෂ්මී අහපු ප්‍රශ්නයට සම්බන්ධයි. කාන්තාවට තනියම පුරුෂාත්ම භාවයක් ලබා ගැනීමට කටයුතු කළ කටයුතු වල යෙදිය හැකිද? තම ස්වාමියාගේ සහයෝගයක් නැතුව. ස්වාමියාගේ සහයෝගයක් අවශ්‍ය නැහැ. Taman තමයි කුසල් කරගෙන Taman තමයි මනස සකස් කරගන්න ඕන කරන්නේ. අර සාංශාරික බන්ධනයක් හැටියට පසුපස එන්නේ නැති වෙන්න ලෙහා ගන්නට තමයි සැමියත් එක්කලා සුහදශීලීව කතා කරලා ඊළඟ භවයක මම පුරුෂාත්ම භාවයක් ප්‍රාර්ථනා ගන්න. එතකොට අපේ සම්බන්ධතාවය අපි මේ භවෙන් නිමා කරමු. ඒක දිගින් දිගට අරන් නැතුව අන්නේ විදිහට කතා බහ කරලා අර අනිත් කෙනාගේත් අනුමැතිය ඒකට ලැබෙනවා නම් තමයි ඒක සැහැල්ලුවෙන් ලෙහා ගන්න පුළුවන් වෙන්නේ. වෛර බඳගත්තත් පස්සෙන් එනවා. තෘෂ්ණාව ඇති කරගත්තත් පස්සෙන් එනවා. මේ දෙකම <laughs> අනතුරුදායකයි. ඒ නිසා ගැටිලා හැපිලා උඹ ඕන්නේ කියලා එහෙම යන්නත් බෑ. එතකොට නෑ මම පස්සෙන් එනවා කියලා වෛර බඳගත්තා නම් ඒක පස්සෙන්ම තමයි එන්නේ. ඉතින් ඒ නිසා ගැටෙන්නෙත් නැතිව, ඇලෙන්නෙත් නැතිව සුහදශීලීව බුද්ධිමත්ව කතා කරලා निराකරණය කරගන්න ඕන. ඉතින් ඒක වෙනම එක කාරණයක්. ඒකෙන් විතරක් ස්ත්‍රියක් පුරුෂ භාවයටපත් වෙන්නේ පුරුෂයෙක් වෙන්න අර ස්ත්‍රී චින්තනය අඩු කරගෙන, ස්ත්‍රී තෘෂ්ණාවන් අඩු කරගෙන, ස්ත්‍රී මනෝභාවයන් අඩු කරගෙන පුරුෂයෙක් වෙන්නේ මොකක් සඳහාද කියලා හරියට සිහිබුද්ධියෙන් තේරුම් අරගෙන ඒකට අදාළ කුසල් කරලා ඒවා Taman තනියෙන් කරගන්න ඕනේ. අර පුරුෂයාත් එක්කලා තියෙන බන්ධනේ ලෙහා ගන්න පමණයි අර සාකච්ඡාව කළ යුත්තේ. බොහොම තුතින් ස්වාමීන් වහන්සේ සියලුම ප්‍රශ්න අවසන් අපේ අහලා තියෙන. බොහොම